ඔය ගුණ ටික හිතේ තියාගෙන විනාඩියක් ඉතිවිසෝ ගාථාව දැස පියාගෙන හිතින් මෙනෙහි කරන්න. සාදු සාදු සාදු සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 ධම්මා ධම්ම විචය සම්බුද්ධංගස්ස උපාදාය සංවත්තන්ති පරිපුච්ච කතාවත්තු විසද කිරියතා ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා ගම්බීර ඥාන චරිය පච්චවෙක්කනතා දුක් පඤ්ඤ පොංගල පරිවර්ජනතා පඤ්ඤවන්ත පොංගල සේවනතා තදදි මුත්තතාති සදහවත් වාසනාවන්ත පින්වත්නි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් සරුවක්ඥ ධාතුන් වහන්සේ වැඩ ඉන්න ස්වර්ණමාලී චෛත්‍යරාජන් වහන්සේගේ මළුව තුල තමයි මේ කවුරුත් මේ වාසය කරන්නේ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීම සඳහා. අද මේ බෞද්ධහා නාලිකාව ඔස්සේ සමස්ත ලෝකයේතම විසුරුවා හරින ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ ජායල මාකේවිට නම්බර 7 ලිපිනේ පදිංචි උපමාලී ගුණසේකර මෑණියන් ගාමිණී ගුණසේකර මහත්මා මල්කාන්ති මහත්මිය ඇසෙලින් මහත්මිය ජිනාදලි මහත්මිය යන සහෝදර සහෝදරයන් විසින් තමයි මේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කරන්නේ. වසර 5කට පෙර අභාව ප්‍රාප්ත වුණ බීකේ මේරි රුද්‍රයගෝ මාතාවර පින්දීමත් එවගේම වසර 44කට පෙර භාව ප්‍රාප්තෝ විනී ගුණසේකර පියාණන් ඇතුළු තමන්ගේ වර්ග પરම්පරාවේ අභාව ප්‍රාප්ත වන ඥාති මිත්‍රාදීන් පින්දීමත් ජීවත්වන අයට ආශිර්වාද කිරීමත් තමයි මේ පින්කමේ ප්‍රධාන අරමුණු හැටියට සටහන් තබල තිබෙන්නේ. මේ පින්කමේ ප්‍රධාන දායකත්වය දරන පින්නතුන්ලාගේ ලොකු වාසනාවක් තමයි රුවන්වැලි මහසෑරදුන් වහන්සේ අභියස ඉඳලා මේ දේශනාව ලෝකීයටම විසුරුවා හරීමට වාසනාව ලැබුණේ. හැමෝටම වාසනාව නැහැ. මෙතන ඉඳලා මේ දේශනාවක් ලෝකයාටම විසුරුවා හරින්න. මේ පින්නතුන්ලා විශාල ධනයක් වැය කරලා කාලයක් මිඩංගු කරලා ඈත මඟ ගෙවාගෙන තමයි මේ සෑරදුන් වහන්සේ වැඩ ඉන්න මළුවට පැමිණේ. මේ සෑරදුන් වහන්සේ මුළු ලෝකෙම නැති සෑය පින්වත්නි මහා චේතිය කියලා කියන්නේ. මහා චේතිය දුටුගැමුණු මහරජතුමා තමයි මේ සෑරදුන් වහන්සේ ආරම්භ කිරීමට කටයුතු සංවිධාන කළේ. දෙවන පෑතිස්ස මහරජතුමා මේ සකස් කිරීමට තීරණය කළා. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා මහරජ ඔබට මේ කාර්ය නිෂ්ඨ කරන්නට පුළුවන් කමක් නැහැ. ඔබගේ මොනබොරෙක් දුටුගැමුණු නමින් අනාගතයේ පහළ වෙනවා එතුමා තමයි මේ සෑය ගොඩනංවන්නේ කියලා ප්‍රකාශ කළා. අන්නේ ප්‍රකාශයේ සටහන් කරලා තවපු රන් පත මේ සෑමලුවේ උතුරු පැත්තේ තිබෙන අර ගල් කණුවේ තිබුණේ. අන්නේ බලා තමයි දුටුගැමුණු මහරජතුමා මේ මහා සෑරදුන් වහන්සේ ගොඩනැංගුවේ. මේ සෑරදුන් වහන්සේ ගොඩනංවන්න ලංකාවේ කිසිම කෙනෙක් තනා පෙලා මිල මුදල් ලබා ගත්තේ නැහැ. එතුමාගේ මහා පුණ්‍යවන්තකමට මේ වස්තු සම්භාරයේ ඉබේම පහළ වුණා. බලන්න කොයි තරම් වාසනාවන්තද. ගඩොල් තිබුණ එක පළාතක එතන පන්සලක් ඇදෝ ඉත්තකාරා ඉත්තකාරාමේ රිදී ලැබිච්ච තැන රිදී විහාරේ ඔය වගේ ඒ ඒ පළාත්වල ඒ වස්තුන් පහළ වෙච්ච තැන්වල විහෙර විහාර හැදුවා. රත්තරන්, මණික්, රන්තාඩු, තඹතහඩු, මුතු, ගජමුතු මේ වාගේ වටිනා වටිනා වස්තුන් තමයි මේ සෑරදුන් වහන්සේ අභ්‍යන්තරේ තිබෙන්නේ. හොර හතරෙකුට කිසි කෙනෙකුට ගන්න බෑ. ඒකයි වාර 9ක් මේ කොටස ගිලා බැස්සේ පින්වත්නි. මහා බොහොම කම්පාවකටවත් මේ සෑය බිම දාන්න පුළුවන් කමක් නැහැ. බලන්න වල් වී තිබිච්ච කාලේ වුණත් මේ සෑය දෙදරා ගියේ නැ බිමටද වැටුනේ නැ ගස් කොළන් ටික ඉවත් කරලා තමයි මේ தത്വයට පින්වතුනේ මේ සෑය ගොඩනංවා ගන්නට පුළුවන්කම ලැබුණේ මහා සංඝයා වහන්සේ අප කැපවීමෙන් කටයුතු කළ වත්මන් රුවන්වැලි මහා විහාරාධිපති අතිපූජනීය ඒමරතන නායක ස්වාමින් වහන්සේ දිවා රාත්‍රී දෙකේ වෙහෙස මහන්සි නොබලා කටයුතු කරන නිසා ආරක්ෂක හමුදාවල් මේවා සුරකන නිසා තමයි මේ සෑරදුන් වහන්සේ රැකගන්නට පුළුවන්කම ලැබුණේ ලංකා වාසී බෞද්ධ ජනතාව මොනතරම් පිරිසක් මෙතනට ඇවිල්ලා වඳිනවද පුදනවද ඒ වගේම ලෝක ජනතාවත් එහෙමයි දෙවියෝ බ්‍රහ්මයෝ සීමාවක් නැතුව මේ සෑරදුන් වහන්සේ රාත්‍රියේ 10න් පස්සේ වන්දනා මාන කිරීමට පැමිණෙනවා. ඒ වගේම චාතුරු මහරජක දෙව්ලොව පටන් අකනිට්ටක බඹතලයේ දක්වා වෙසෙන ආර්ය දිව්‍ය පුත්‍රයෝද අනාර්ය දිව්‍ය පුත්‍රයෝද පැමිණිලා මේ සෑරදුන් වහන්සේ වඳිනවා. අනන්ත ලෝකවල දෙවියෝ බ්‍රහ්මයෝ මේ සෑරදුන් වහන්සේට වඳින්න පුදන්න පැමිණෙනවා. ඒ අනුව බැලුවහම පින්වත්නි මේ සෑරදුන් වහන්සේගේ තිබෙන බලය ආනුභාවයේ පින්වත්නි සීමාවක් නැහැ. ඒ වගේම පින්වත්නි නොයෙක් දෙනා කරදර පීඩා බාධක අපලවලින් පෙළෙනවා. ඒගොල්ලොත් මෙතන වැඳලා පුදලා තමන්ගේ කරදරකම් කටළු සංසිඳව ගන්නවා. ඒ වගේම ධනහානි විපත් කරදර අලාභ හානි මේ විදිය මහා දරුණු විපත්වලදී පවා එන්නේ මේ සෑමලුවට වෙල්ල වැඳලා පුදලා යනවා. ඒ වගේම අවුරුදු ගණන් දරු සම්පන්න නැතෝ හිටපු අයත් මේ සෑරදුන් වහන්සේ ළඟට ඇවින් වැඳලා පුදලා තමන්ට වාසනාවන්ත දරු සම්පත් ලැබිලා තියෙනවා. ඒවා මේ සෑරදුන් වහන්සේගේ තියෙන බලය සහ ආනුභාවයයි. ඒ නිසා පුළුවන් පුළුවන් අය මේ සෑරදුන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා පුදලා වතාවත් කරලා යන්න තමන්ගේ ජීවන රටාවට මේකත් ඇතුළත් කරගන්නට ඕන. gedara dorama වාසය කරමින් ඉන්න අය පිනට දහමට ගොදුරු නොවි වාසය කරනවා. පිනට දහමට යොමු වෙච්ච අය අනේ මේ සෑරදුන් වහන්සේත් බෝධින් වහන්සේ දැකබලා අප්‍රමාණ පින් කරගන්නවා. පින්වත්නි අපේ ජීවිතයේ කවදා ඇදවැටේද දන්නේ නැහැ. ඊට ප්‍රථමයෙන් කරගන්න තියෙන සියලුම පින්දහම් ටික කොලොත් අපේ සතර පාදුකින් අත මෙදෙලා ඒ වගේම සුගතියකම ඉඳලා නිවන් පසක් කරන්න පුළුවන් සමහර අය ඉන්නවා පේනවා නේද බුදුන් වඳින්නේ වතාවත් කරන්නේ මෞට පියාල සලකන්න ඒගොල්ලොන සුගතියක් දැක ගන්න බෑ අනිවාර්යෙන් निराදුකට යනවාමයි සදෑ සිතින් වඳින පොදන අය පන්සිල් රකින අය දානමාන පින්කම් කරන අය තණ්හාවෙන් තරාවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් අතමිදුන අය පමණක් පින්වත්නි මරණයෙන් පස්සේ සුගතියට යනවා මරණයේදී මේ සෑය මගේ හිතට මැවී පෙනේවා කියන අදහසත් කවුරුත් ගන්නට ඕන එතකොට අපේ හිත පිරිසුදු වෙනවා තණ්හාවට තරහවට එන්න ඉඩකඩ නැහැ බොහොම හොඳින් පින්වත්නි අපිට අවසන් ගමන යන්න පුළුවන්කම තියෙනවා ඒවා ගැන හිතලා කල්පනා කරලා කවුරු වුණත් මේ දාන සීල භාවනා පින්කම් ටික කරලා හිතම සතුටෙන් තියාගන්නට ඕන. ගේ දොර ගැන දරුවෝ ගැන ඥාතීන් ගැන ඉඩකඩම් ගැන විතරක් තද බැඳීමක් නම් තියාගන්න එපා. ඒ තමාගේම අවාසනාවක් වෙනවා. අපගේ ආත්ම භාවය බලන්න හොඳ හිතකින් මරණයටපත් වුන නිසා මනුලොවට ආව. ඒ නිසා මේ මහසෑරදුන් වහන්සේ ළඟටත් ආවේ. ඒ වගේ මෙතනින් අපි යන්න ඕනත් හොඳ හිතකින්ම ඒතවර හොඳ තැනකට යන්න පුළුවන්. ඔය පසුගිය කාලේ මහනුවර ජනදා වහන්සේ අභියස ළමෙක් දියනෑමට ගිහිල්ලා මරණයටපත් වෙලා අද මාතර හොඳ තැනක ඉපදෙලා වාසය කරන අන්තර්ජාලයෙන් මේ ප්‍රවෘත්තිය දැක ගන්න පුළුවන්. ඒ ළමයා තමයි ප්‍රකාශ කරන්නේ නිතරම දලදා වහන්සේ වැඳ පුදුම බවත් කිසියම් පමක් නොකරමින් වාසය කළ බවක් කියලා අවුරුදු 16කට පෙරයි පරලෝකයේ දැන් මේ ළමයාගේ වයසත් අවුරුදු 16යි හොඳට පෙදලා ඉන්නවා අන්න ඒ වගේ පින්නතුනේ අපිට මොනම දෙයක් ගැනවත් ඇලීමක් බැඳීමක් ගැටීමක් තියාගන්නේ නැතුව බොහෝම හොඳට ජීවත් වෙලා අවසන් ගමන යන්නට ඕන පිනක් දහමක් කරගන්නට ඕන තමාගේ නුවණ හොඳට දියුණු කරමින් හැමෝටම නුවණක් ලැබිලා තියෙනවා හොඳට කල්පනා කරන්න ඕන. මේ දේ හොඳයිද මේ දේ නරකයිද කියලා හිතලා කටයුතු කරන්න ඕන. අන්න ඒකයි අද මාතෘකාව. අපේ ධර්මයේ පෙන්වනවා සත්ත ධම්මා ධම්මවිචේ සම්බුද්ධංගස්සුප්පාදාය සංවත්තති කියලා. නුවණ පහළ කරගන්න නුවණ දියුණු කරගන්න විශේෂයෙන් කරුණු හතක් අවශ්‍යයි කියලා. මේ තමන්ට ලැබුණා වූ නුවණ මලකඩ කාලා විනාශයටපත් වෙන්නට ඉඩ නොදී තමාගේ නුවණ හැම දෙයකින්ම පිරිසුදු කරගෙන ඉස්සරහට යන්න ඕන. ඒ පළවෙනි එක තමයි වත්තු විසද කිරියතා තමා අඳින්න පළඳින දේ හොඳට පිරිසුදුර තියාගන්න ඕන. ගේ දොර හොඳට පිරිසුදුර තියාගන්නට ඕන. ඒ වගේම gedara දොර වැසිකිලි කැසිකිලි සහ කුස්සිය බොහෝම අගේ හැටි විදියට තියාගන්න ඕන. අන්න බලන්න ඥානවන්තයා ඉන්න තැන පළවෙනි ලක්ෂණය තමයි ඉන්න තැන පිරිසුදු කිරීම වත්තු විසද කිරියතා දැන් බලන්න පින්නතුනි අපිරිසුදු වස්ත්‍ර ඇඳගෙන ඉන්න නාන්නේ නැතිව ගෙව ගියේ දොර පිරිසුදු කරගන්නේ නැතුව ඉන්නවනම් ඒ අයගේ මේ නුවණ නම් පින්වත්නි දියුණු කරන්න බෑ ඒ නිසා අපි පිරිසුදුකම හොඳට තියාගන්න ඕන පිරිසුදුකම හොඳට දියුණු කරන්න ඕන එතකොට තමයි යන එන අයත් කියන අනේ මේ ගෙදර ඉන්නේ නැත්තෝ හොඳ වාසනාවන්තයෝන කියලා. මොකද පිරිසුදුකම තියෙන. ඒක වැදගත් කාරණේ. ඊළඟට පරිපුච්ඡ කතා සාකච්ඡා කරන්න ඕන, බණහන් ඕන, පොතපත කියවන්න ඕන. එතකොටත් අපේ නුවණ වැඩෙනවා. විශේෂයෙන් පරිපුච්ඡ කතා කියන ධර්ම සාකච්ඡා කිරීම. නොදන්න දේවල් අහගන්න ඕන. කිම්බන්තේ කුසලං කිම්බන්තේ අකුසලං කිං සාවජ්ජං කිං අනවජ්ජං ස්වාමීනි මේ කුසලයක්ද මේ අකුසලයක්ද මේ යහපතක්ද මේ අයහපතක්ද මේ හොඳ දෙයක්ද මේ නරක දෙයක්ද කියලා අහන්න ඕන. එතකොට තමයි මේ හොඳට නොවන දියුණුවන්නේ. ඒ වගේම අධ්‍යාපනයේ සඳහා පොතපත හොඳට කියවන්න ඕන. ගුරු බසට සමන් දෙන්නට ඕන. ආගම ධර්මයේ ගැන දැනගන්නට බණ ටිකක් අහන්න ඕන බණ පොත්පත් කියවන්න ඕන අන්න එතකොට පින්වත්නි මේ නුවණ හොඳට දියුණු වෙනවා මේ නුවණ කොච්චර දියුණු කරන්න පුළුවන්ද කියනවා නම් ඔය සරියොත් මොගලන් ආදී මහරහතන් වහන්සේලාට භාෂා 100ක් කතා කරන්න පුළුවන් බලන්න මේ නුවණ කොහොමද කියලා ඒ තරම් දියුණු කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට ඕන තරම් දෙයක් දරා ගන්නට පුළුවන්. ඒක තමයි ලෝකයේ ඉහළම ඥාන සාගරයේ ඥාන සම්පත. ඒ නිසා උන් වහන්සේට කියනවා සරෝවක්ඥ කියලා. සියල්ලම දන්නේ. අසවල් දේ දන්නේ අසවල් දේ දන්නේ කියලා ලෞතුරා බුදු කෙනෙක් කියන්නේ නැහැ. හැම දෙයක්ම පින්වත්නි ලෞතුරා බුදු නුවණට හම්බ වෙනවා. ඒ ලෞතුරා බුදු නුවණට හම්බ වෙන සෑම දෙයක්ම දන්න නිසා ਸਰවඥ කියනවා මෙලොව ගැනත් පරලොව ගැනත් සංසාර ගැනත් අතීතය ගැනත් අනාගතය ගැනත් අනන්ත ලෝක ගැනත් දැනගත්තේ අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ වෙන කිසිම කෙනෙකුට කියන්න බැහැ පින්වත්නි මේ ලෝකෙන් එහා තමත් ලෝක තිබෙනවයි කියලා විද්‍යාඥයෙකුටවත් මහාචාර්යවරයෙකුටවත් කිසිම කෙනෙකුට කියන්නට බෑ ඇස් දෙකට පේන්නේ නැති නිසා මේ ලෝකෙන් එහා තමත් ලෝක තිබෙනවයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ බුදුනුවණට පෙනෙනවා මේ ලෝකයේ වටේට තිබෙන ලෝක සංඛ්‍යාව ගණන් කරන්නට බෑ කියලා ඒක විශේෂයෙන් මතක තියාගන්න. හැබැයි ඒ වගේ බුදවරු නැහැ. මේ අපි ඉන්න ලෝකයේ තමයි මංගල ලෝකයේ කියලා කියන්නේ. මංගල ලෝකයේ කියන්නේ මෙලව යහපත සැලසෙන්නේය පරලොව සුගතියකට යන්නේය ඊළඟට නිවනට පත්වන්නේය කියන තේරුම මතයි. දැන් බලන්න මේ ලෝකේ ඉන්න අයට ඕන තරම් පින් කරගෙන සැපෙන් ඉන්න පුළුවන්. මරණයෙන් පස්සේ දෙව්ලොවට යන්න පුළුවන්. ඒ වගේම නිවනටපත් වෙන්න පුළුවන්. අනිත් ලෝකවල පින්වත්නි පිනක් දහමක් නැහැ. පන්සල් අටසල් නැහැ. දානමාන පින්කම් නැ සංඝයක දාන නැ වෙහෙද විහාර නැ අසත්පුරුෂෝ ඉන්නේ කරන්න තියෙන සියලු පව් කරන නරකාදියට යන එහෙමත් කෙනෙක් තමයි දැහැමෙන් ජීවත් වන්නේ බෝසත් වගේ කෙනෙක්. ඒ අනෝ කල්පනා කරලා පින්වත්නි අපි මේ වාසනාවන්ත ලෝකයේ කුපන්නේ ඒ නිසා හැම දෙයක් පිළිබඳව දැනගන්න ඕන සාකච්ඡා කරන්න ඕන එතකොට නුවණ හොඳට වැඩෙනවා ඒක වැදගත් දෙවෙනි කාරණය. ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා ඇස්කන් නාසාදී හොඳට පාලනය කරගන්න ඕන. ඇහැ නිසා තණ්හාව, කන නිසා තණ්හාව, හැම ඉන්ද්‍රියකින් ඇස, කන, නාසය, දිව, සිරුර නිසා, හිත නිසා පවමයි හටගන්නේ. අන්නේ හටගන්න පව පුළුවන් තරම් යට කරගන්න ඕන, සංවරකම ඇති කරගන්න ඕන. නුවණ ඇත්තෝ පමණක් තණ්හාවෙන් අඩු වෙනවා. නුවණ ඇත්තෝ විතරක් තරහව අඩු කරගන්නවා. පොයට සිල් ගන්නවා. නිතර පන්සල් රකිනවා. මෙන්න මේ විදිහට සලකා බැලුවාම පින්වත්නි වාසනාවන්ත ජීවිතයක් තමයි අපි මේ ගත කරන්නේ. ඒ නිසා භාවනා කිරීම කියන එක දිගට ගෙන යන්න ඕනේ. ඒකෙන් තමයි ඉන්ද්‍රිය සංවරය. දැන් ඉතිවිසෝ භගවා අරහං යන බුදුගුණ භාවනාව කළා ඇස්කන් ආසාදියේ සංවර වෙලා ලෞතුරා බුදු කෙනෙක් වැඩ ඉන්න සෑමලුවේ ඉඳලා බුදු ගුණ භාවනාවක් කරනකොට හිතගත ශාන්ත බවටපත් වෙනවා. මෙතනද විතරක් නෙමේ යන්නේ නොකොටත් නිନ୍ଦ යනතුරුත් හැම වෙලාවකම ඉතිවිසෝ ගාතාව සිහි කරන්න කවදාකවත් අපායකට යන්නේ නැහැ. හැමදාම සුගතියක ඉන්න පුළුවන්. අන්නේ බව හොඳට තරයේ හිතේ තබාගෙන මේ ජීවත්වන කෙටි කාලය තුළ පමණක් හොඳට ජීවත් වෙලා මරණින් පස්සේ හොඳ තැනකට යන්න ඕන කියන අදහස තිබුණාම ඇස්කන් ආසාදිය හොඳට සංවර කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ සංවරකම අදට විතරක් නෙමෙයි සාංශාරික ජීවිතවලදී හොඳට හුරු පුරුදු කරගෙන පින්වත්නි යන්නට ඕන. සාරී පුත්‍ර මහරහතන් වහන්සේ තමයි ප්‍රඥාවෙන් අගතන්පත් වන මහරහතන් වහන්සේ ඒ මහරහතන් වහන්සේ ওই තරම් නුවණක් ලැබුවේ අතීත සංසාරයේ පින්වත්නි නොයෙක් පින්දහම් කළා ඒ වගේම ධර්ම දේශනා ධර්ම සාකච්ඡා කළා ආලෝක පූජා කළා දවැන්ත මල් පූජාවන් කළා ඒ පූජාවල අනුවසින් තමයි මේසා විශාල නුවණක් උන්වහන්සේට ලැබුණේ එක ආත්මයක පින්වතුනේ අනෝමදස්සීනං බුදුරජාණන් වහන්සේ මේ සරියොත් ස්වාමින් වහන්සේ වැඩ ඉන්න තාපසාරාමයට වැඩම කළාම තමන්ගේ ගෝලයෝ 74000ක් ඉඳලා තියෙනවා. මේ 74000ම ලවා වනමල් කඩාගෙන ආව. ඒතර මොනතරම් මල් සම්භාරයක් වෙන්න ඕනද? මේ වනමල් ගොඩ ගැසුවා බුද්ධාසනයේ වටේම ගොඩ ගහලා දින 7ක මල් පූජාවක් කළා. අන්නේ පූජාවෙන් තමයි ප්‍රඥාවෙන් අගතන්පත් අනතුරු ප්‍රාර්ථනා කළේ. ඒ පූජාවෙන් තමයි රහත් බව ප්‍රාර්ථනා කළේ. ඒ වගේම නිවන් දකිනාතුරු සුගතියක හිටියේ. අන්න ඒවා හොඳට අපි හිතට ගතට අරගෙන මේ කරන බුද්ධ පූජාව, බුද්ධ වන්දනාව ගෞරවයෙන් කරගන්නට ඕන. නිවන් සුවපතා කරගන්න ඕන. එතකොට තමයි ඒ පින මහත්ඵල මහත්තානිසංස දායක බවට පත්වන්නේ. ඒ වගේම පින්නතුන් ඊළඟ කාරණය ගම්භීර ඥානචරිය පච්ච වෙක්කනතා ගැඹුරු ගැඹුරු දේවල් කල්පනා කරන්න ඕන. බුදු ගුණ ගැන හිතන්න ඕන, බුද්ධ ඥාන ගැන හිතන්න ඕන. එතකොට තමයි පින්වත්නි අපේ නුවණ හොඳට දියුණු තියුණු කරගන්න පුළුවන්කම තිබෙන්නේ. ගැඹුරු දේවල් බුදුදහමේ ඕන තරම් තියෙනවා. මේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා හිතන්න පුළුවන් නම් ඒකත් ගැඹුරුම නුවණක්. බුදුරජාණන් වහන්සේගේ ඥාන සාගරයක් මහා ඥාන සම්භාරයක් කියලා හිතන්න පුළුවන් නම් එයත් Tamange විශාල මහා නුවණක්. බලන්න මේ මහා සෑරදොන් වහන්සේ ගොඩනංවල මේ වෙනකොට කොයිතරම් වැඳුම් පිදුම් සත්කාර සම්මාන කරනවද ඒ අය මොනතරම් පුණ්‍ය සම්භාරයක් රැස් කර ගන්නවද ඒ තමන්ගේ නුවණ නිසායි බුදුරජාණන් වහන්සේ ගුණ හිතලා ඒ වගේ මේ සෑරදුන් වහන්සේට අතිවිශාල වටිනා කොතක් පැලඳුව පසුගිය කාලේ රත්තරන් කිලෝ 65ක් පමණ වටි බර ඇති රත්තරන් බර ඇති කිලෝ 65ක් පමණ බර ඇති කොතක් තමයි මේ මුදුනේ තන්පත් කළ තියෙන්නේ මණික් ගලොත් විශාල ප්‍රමාණයක් අන්තර්ගතයි. ඒ වගේම කොත්තු වහන්සේගේ ඉහළින් වටිනා මණික් ගලක් තමයි තන්පත් කරලා තියෙන්නේ. ඒතොර බලන්න මේ සෑරදුන් වහන්සේට ලෝක ජනතාව ලංකා ජනතාව මොනතරම් වියදම් සම්භාරයක් කරනවද ඒක අනුන්ට නෙමෙයි Tamanටයි මේවා පූජා කරන්නේ මොකටද කියලා හිතුවනම් මේ තරම් ධනයක් වැය කරන්නේ මොකටද කියලා හිතුවනම් සංසාරෙත් කෑම බීම නැහැ. මේ ගැන සම්බවනා හිතා සතුටුනා නම් අනේ සාදු කියා හිත පහදව ගත්තනම් ඒ හැමෝටමත් ගෙවා නිම කළ නොහැකි පිනක් හම්බ වෙනවා. අන්න ඒවා ගැන හිතලා සතුටු වෙන්න ඕන හැමදෙනාම එතකොට අපේ නුවණ හොඳට වැඩෙනවා. අනුන්ගේ පින්කමක් වුණත් දැකලා තමාට සතුටු වෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි වැදගත් කාරණේ. අනුන්ගේ හොඳ ගෙයක් දොරක් දැකලා සතුටු වෙන්න පුළුවන් නම් අනුන්ගේ හොඳ නිලයක් දැකලා සතුටු වෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි ඥාන සම්පයුක්ත. එහෙම නැත්නම් මේගේ විනාශ වේවා, රැකියා විනාශ වේවා, විපදරපත් වේවා කියලා තෝන ඒක තමයි ලෝකයේ තියෙන ඉහළම මෝඩකම. ඒ නිසා නුවණම කවුරුත් දිනු කරන්න ඕන. අනුන්ට අනර්ථයක් නොවේවා කියලා මෙහිතන්න ඕන. ඔය මෛත්‍රියේ කරුණා මුදිතා උපේක්ෂා කියන භාවනා හතර කරන්නේ ලෝකයේ හැමෝටම යහපතක් වේවා. සතර බ්‍රහ්ම විහරණ කියන අන්න ඒක තමයි. මහා බ්‍රහ්මයා ළඟ පින්වත්නි මෛත්‍රිය හොඳට තියෙනවා තරහව නැහැ. මහා බ්‍රහ්මයා ළඟ කරුණාව හොඳට තියෙනවා අකුරු අකාරුණිකත්වේ නැහැ. මහා බ්‍රහ්මයා ළඟ ඊර්ෂ්‍යාව අබමල් රේණුවක්වත් නැහැ. මුදිතාව තියෙනවා. මහා බ්‍රහ්මයා හැමදේටම මධ්‍යස්ත වෙන්නේ. අන්න එතුමා සන්තක මේ සතර බ්‍රහ්ම විහරණය අපටත් දේශනා කළා මේක දියුණු කරගන්න කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ඒකට කියන මෛත්‍රී භාවනා. සියලු සත්වයෝ දුකින් මිදෙත්වා. ඒකට කියනවා කරුණා භාවනාව. සියලු සත්වයෝ ලද සැපතින් නොපිරිහෙත්වා අන්න බලන්න වැදගත් වචනය. සියලු සත්වයෝ ලද සැපතින් නොපිරිහෙත්වා ඒකද කියනවා මුදිතා භාවනාව තරහව ඊර්ෂ්‍යාව නැහැ ඒකේ. සියලු සත්වයෝ කර්මයේ සොකීහ කොට ඇත්තෝ වෙත්වා සියලු සත්වයෝ කර්මය සොකීහිය කොට ඇත්තෝ වෙත්වා ඒකද කියන උපේක්ෂා භාවනාව. ඔන්න ඔය හතර හැමෝම දියුණු කරන්න මහන්සි ගන්න. මෛත්‍රිය තියෙන්න ඕන, කරුණාව තියෙන්න ඕන, මුදිතාව, ඊර්ෂ්‍යාව නැති වෙන්න ඕන, උපේක්ෂාව මධ්‍යස්ත වෙන්න ඕන. එතකොට මම සුවපත් වෙමි කියලා කියන්නේ මෛත්‍රී භාවනාව. මම දුකින් මිදෙමි කියන්නේ කරුණා භාවනාව. මම ලද සැපතින් නොපිරිහෙන්නෙමි කියන්නේ මුදිතා භාවනාව. මම කර්මයේ සුඛීහ කොට ඇත්තෙක් වන්නෙමි කියන්නේ උපේක්ෂා භාවනාව ඔන්න ඔය හතර හැමදාම පුළුවන් තරම් දියුණු තියුණු කරගත්තොත් හරිම වටිනවා. මොකද අපේ හිතේ තණ්හාව වැඩි. අපේ හිතේ තරහව වැඩි. ඔන්න ඔය ණයයි පොළඟයි තමයි ඉවත් කරගන්න මහන්සි ගන්න ඕන. ඒකට තමයි අපි මේ බණහන්නේ, භාවනා කරන්නේ, මේ සෑරදුන් වහන්සේ ළඟට එන්නේ. මේ සෑරදුන් වහන්සේ ළඟට ඇවිල්ලා ඉන්න මේ කාටවත් මම හිතන්නේ මේ වෙලාවේ තණ්හාව නැහැ. මේ වෙලාවේ තරහව නැහැ. වෛර ඊර්ෂ්‍යාව නැහැ. මේ වෙලාව තමයි හොඳම වෙලා මේ සෑරදුන් වහන්සේ දකින්නකොට වඳිනකොට පුදුම හිතේ සන්ධාවක් පහළ වෙන්නේ. එපමණක් නෙමේ. වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන හොඳ ඉන්ද්‍රිය පහක් හම්බ වෙනවා. එතකොට චිත්තම් ප්‍රසාදයෙන් නලල බිම තියලම වඳින්නත් ඕන. එතකොට මේකේ පින බොහොම ඉහළයි. එබඳු දේ කරනකොට තමන්ගේ හිතේ නුවණ හොඳට වැඩෙන්න පටන් ගන්නවා. දියුණු තියුණු බවටපත් වෙනවා. ඊළඟට දුප්පඤ්ඤ පොග්ගල පරිවර්ජනතා මෝඩ පුද්ගලයෝ ආශ්‍රයෙන් වලකින්න කිව්වා. මෝඩ පුද්ගලෝ ආශ්‍රය කරොත් අපිත් ඒ ගොඩට වැටෙන. ඒ අය කැමති නැහැ පන්සලට යන්න දෙන්න, දානමාන පින්කම් කරන්න, බණහන්න, භාවනාවද කැමති නැහැ. ඒගොල්ලෝ කැමති නිතරම gedara දොර වාසය කරලා තණ්හාවෙන් තරහවෙන් ජීවත් වෙන්න. අද මේ ආවෙත් මේ මලුවට පින් ඕන අය පමණයි, ඥානවන්තයෝ පමණයි. අනේ මේ පිණින් මට සංසාර ගමන සපවත් වේවා නිවන් සප ලැබේවා කියන පැතුමෙන් ඇතුවයි මේ කට්ටිය ආවේ තවත් බොහෝ දෙනාට කියන්න ඇති නමුත් ඒ ඔක්කොටම එන්න බෑ. ලංකාවේ කෝටි දෙකහමාරක් ජනතාව හිටියත් මේ සෑ මළුවට ආවේ කී දෙනාද පින් ඇත්තෝ විතරයි නැත්තම් මෙතනට එන්න බෑ. ඒ අනුව සලකාගෙන මේ සදෑවත් මහත්තුරු මව්වරු දරුවෝ හැමදාම කල්යාණ මිත්‍රයෝ ඥානවන්තයෝ මාශ්‍රය කරන්න ඕන. අපි දිනපතාම කියනවා පින්වත්නි හොඳ කතාවක්. මොකද්ද මේ කතාව? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත්තියා කියලා. මේ පින්කමෙන් මට නිවන් දකිනාතුරු පාප මිත්‍රෝ නම් මොනු නොගැසේවා බලන්න කොච්ච තරහට වෛරයකට නෙමෙයි මෙන්න මේ මෝඩකම නිසා නිවන් දකිනා ජාති දක්වා මට සත්පුරුෂෝ ලැබේවා ඥානවන්තෝ ලැබේවා කොච්චර වගේ ඇතිද බලන්න ඔය ගාථාව කියන ඔබ අප හැමෝටම සංසාරේ මේ කියන මෝඩ පුද්ගලයන් අසත්පුරුෂයන් හම්බ වෙන්නේ නැහැ. බුදුපසේ බුදු මහරහත් උතුමෝ සිල්වත් ගුණවත් නැනවත් උතුමෝ තමයි ඔබ අප හැමදෙනාට පින්වත්නි සංසාරේ හමු වෙන්නේ මොන ගැහෙන්නේ. අන්න ඒවා ගැන හිතලා කල්පනා කරලා කවුරු වුණත් පින්වත්නි පිනට දහමට ගොදුරු වී කටයුතු කරනවා නම් මොනම දෙයකින්වත් අඩුවක් පාඩුවක් වෙන්නෙම නැහැ. කරදරයක් පීඩාවක් වන්නෙම නැහැ. හොඳ ජීවිත පෙළක් ගත කරන්න පුළුවන්කම තියෙන ලෝකීය මහා සත්පුරුෂයා මහා බුද්ධිමතා වශයෙන් සැලකන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. ලෞතර බුදුරජාණන් වහන්සේද සමකරන්න කෙනෙක් ලෝකයේ තවම පහළ වුණේ පහළ වෙන්නෙම නැහැ. ආයි මෛත්‍රී බුද්ධ ශාසනයේදී පමණක් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. අන්න ඒ උතුමා තමයි ලෝකේ ਸਰවඥ සියල්ලම දන්නේය කියන මහා උතුමා හැටියට සඳහන් කරන්නේ. අන්න ඒවා ගැන හිතන්න ඕන, කල්පනා කරන්න ඕන, පිනම පින්වත්නි වැඩි කරගන්න මහන්සි ගන්න ඕනේ. ඒකට අවශ්‍යයි සත්පුරුෂයෝ. එනිසා සත්පුරුෂෝ ආශ්‍රය කරන්න එපා. ඊළඟට ඥානවන්තයෝ ආශ්‍රය කරන්න ඕන. මෝඩ පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වළකින්නට ඕන, නුවණැත්තෝ ආශ්‍රය කරන්නට ඕන. එතකොට නුවණැත්තා කැමති පන්සලට යන්න, දන් දෙන්න, බණ භාවනා කරන්න. අද මේ සත්පුරුෂ මණ්ඩලයත් එබඳු පිරිසක්. මේ මහසෑ මළුවට මේ වාසනාව ලැබුණා. මේ සෑමලුවට පැමිණි පියවරක් ගානේ පුදුම පිනක් Tamanට ලැබුණේ. එතකොට සිල් සමාදන් වෙලා බුදුගුණ භාවනා කරලා බණ ටික අහනකොට කොයිතරම් පිනක් Tamanට ලැබෙනවද අන්න ඒවා අනුන්ට නෙමේ Tamanට අනුන්ට නෙමේ මේවා Tamanටමයි සංසාරයේ දුක් විඳින්න නැතුව බොහෝම අගේ ඇති ජීවිත පෙළක් ලබාගෙන මේ සංසාර දුකින් අපට නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර පුරණ කාලේ මේ නුවණමයි පින්වත්නි දියුණු කරලා තියෙන්නේ. ඒ නිසා තමයි සාරා සංකේය කල්පලක්ෂයක් වැනි අඩු කාලයකින් ලෝතර බුදුන වෙන කාටවත්ම බෑ. අතීත බුද්ධ ඉතිහාසය තුළ කිසිම බුදුවරයෙක් සාරා සංකේය කල්පලක්ෂයකින් බුදු වෙලා නැහැ. බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ නුවණ කොහොමද කියලා. මහා ඥානයක් තිබුණා. ඔය එක ආත්මයක පින්වන්නේ සත්තු ඇවිල්ලා වතුර බොනවා ගිහිල්ලා නැ එනවා මරණීයට පත්වල ගිහිල්ලා නැ බලනකොට මාරයෙකු වෙන යක්ෂයෝගේ කටට අහු වෙන ඔක්කොම මරාගෙන කන බෝසතානොත් ආවා වතුර බොන්න බැලුවකෝ මෙය එනාඩි පාර විතර යනාඩි පාර නෑනේ ඒක මහා විපතක් කියලා බැලුව මෙයා මොකද කළේ බටයක් කපාගෙන බටේ මැද තියෙන මැද ගැට ටිකත් හිල් කරලා දාලා බතේ ගඟට දාලා වතුර බිව්වේ. ආන්න එතකොට බලන්න ඥානේ කොහොමද අනිත් ඔක්කොම මරුන් කෑවා. නුවණ තිබිච්ච නිසා බේරුණා. අන්න ඒ වගේ පින්නතුනේ අපේත් හැම දෙයක්ම නුවණින් බලාම කටයුතු කරන්න ඕන. නුවණින් පරීක්ෂා කරමින් කටයුතු කරන්න ඕන. ඒකට තමයි අපි දැන් එක වසර දෙක වසර තුන හතර පහ ඔහොම නුවණ දියුණු කරගෙන ඇවිල්ලා ඊළඟට සාමාන්‍ය පෙළ ඊළඟ රුසස් පෙළ විශ්වවිද්‍යාලය දක්වා යන්නේ ඔන්න ඔය නුවණ දියුණුවක්. ඊළඟට පින්නතනේ අපි දාන සීල භාවනා පින්කම් වලින් ආධ්‍යාත්මික ගුණ වගාවක් දියුණු කරගෙන පින වැඩි කරගන්නවා. ඔහොම යනකොට ධ්‍යාන අභිඥා විපස්සනා මාර්ගඵල නිවන යන උත්තරීතර ධර්ම ලැබෙන ඒක හම්බෙන්නේ නුවණටමයි. ඇඟට නෙමෙයි හිතටයි නුවණටයි ඒක හම්බ වෙන්නේ. එවැනි ධර්මයක් තමයි පින්වත්නි අපිට මේ හම්බෙලා තියෙන්නේ. දවසක් පින්වත්නි සත්‍යක නිගණ්ඨවාදී තුමා බුදුරජාණන් වහන්සේට චෝදනාවක් කරනවා. ඔබ වහන්සේ බණ කියනවා වැරදි කියලා. ඊට පස්සේ අහනවා කොහෙද වැරදි කියලා. ඇයි ඔබ වහන්සේ මේ නිතරම අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ වචන තුනක් කියනවා. ඇයි මේ අපි අසට ඉන්නේ? කොහොමද අනිත්‍ය දුක්ඛ අනාත්ම වන්නේ කියලා මෙහෙම කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එතුමාගෙන් ඇහුවේ මෙහෙමයි. සත්‍යකය උඹට පුළුවන්ද වයසට යන්න නැතුව ඉන්න ඔච්චරයි ඇහුවේ. තේරුණා. හරි ස්වාමීනි ඔබ වහන්සේ කියපු කාරණේ මට වැටහුණයි. වයසට යනවා කෙස් ටික පැහෙනවා දත් ටික වැටෙනවා ඇඟ රැලි වැටෙනවා නැගිට බන්න බෑ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හොඳ වචන තුන. හැබැයි ගැඹුරුයි. බොහොම ගැඹුරුයි. ඒ ගැඹුරු වචන තුන ඕනෑම කෙනෙකු වටහා ගත්තනම් නිවන් සම්පත් ලබන්න හොඳටම ඇති. එතුමා දානමාන පින්කමොත් කරලා ওই මිසදුට ආගමත් අතහැරලා ඊළඟට මිහින්තලයේ තමයි හිතේ කාලබුද්ධ රක්කිතාමුදුරු. අන්තිමේදී මහරහත් භාවයෙන් නිවනට පත් වෙලා හැමදාම කියන්නේ බුදු ගුණ විතරයි බණට වෙන මොකුත් කියන්නේ. අර සමාව ගන්න. එදාර බුදුරජාණන් වහන්සේත් එක්ක වෙච්ච සංවාදේ. ඒර සමාව ගැනීම සඳහා කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ බණ කියන්නේ බුදු ගුණ පමණයි. ඒ මොකද කාරණේ පිනත් වැඩි. බුදු ගුණ කියනකොට පිනත් වැඩි. අන්න ඒවා හොඳට දැනගත්තාම පින්වත්ටි නුවණමයි වැඩෙන්නේ. නුවණමයි දියුණුවන්නේ. මේ නුවණ දියුණු කර ගත්තාම තමයි සෝවාන් මාර්ග ඥානෙන් නිවනට පත්වන්නේ. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලම්බත පරාමාස කියලා දරුණු පව් තුනක් තියෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ අපේ ශරීරයේ තිබෙන දෘෂ්ටිය. ඔය සත්‍යක කිව්වේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන්නේ නැහැ කියලා අන්න ඒකද තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. විචිකිච්ඡාව කියන්නේ සැක සංකාව. සීලම්බද පරාමාසගෙන ඔය එක එක ආගම් විශ්වාස කරගෙන වාසය කිරීම. ඔන්න ඔය පව් තුනම සෝවාන් මාර්ගඥාණයෙන් ඉවත් වී යනවාමයි. ඒකයි නවත්තන්න බෑ කාටවත්. ඉවත් වෙනවාමයි. ඊළඟට කාමරාග ව්‍යාපාද කියලා තියෙනවා දරුණම සංයෝජන දෙකක්. තණ්හාවයි තරාවයි. ඔන්න ඔය දෙක සකදාගාමී වෙනකොට තුනී වෙලා යනවා. අනාගාමී වෙනකොට සම්පූර්ණයෙන් නැති වෙනවා රහතන් වහන්සේ කියලා කියන්නේ කාම රූප රාග අරූප රාග මේ බඹතලයේ තිබෙන ආසාව නැති කළා මාන්නය නැති කළා සිතේ විසිරීම නැති කළා මෝඩකම නැති කළා අවිද්‍යාව ඔන්න ඔය සියලුම පව් නැති කරපු කෙනාද තමයි මහරහතන් වහන්සේ කියලා කියන්නේ උඩ බලාගෙන හිටියොත් හම්බ වෙන්නේ නැහැ දාන සීල භාවනා යන උදාර පින්කම් කළොත් පමණයි අපද පින්වත්නි මේ කියන උත්තරීතර ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙන්නේ මේ සෑරදුන් වහන්සේගේ මුල්ගල් තබන කොටත් 96 කෝටියක් මහරහතන් වහන්සේලා වැඩපු බව ශාසන ඉතිහාසයේ කියනවා ඒ වගේම සෑරදුන් වහන්සේගේ ධාතු ප්‍රදාන ඕස්රවේ දවසෙත් පින්වත්නි 96 කෝටියක් මහරහතුන් වහන්සේගේ පිරිස් සජ්ජායනා මැද්දේ තමයි කරලා තියෙන්නේ 96 කෝටියක් සිටියේ කොහොමද ඉදිකටුවක් වාගේ තන ආත්ම භාව ගානක් මවාගෙන තමයි වැඩ ඉඳලා තියෙන්නේ කොහොම තැනක් වෙන්න ඕනද එතකොට මෙතන ඒ නිසා බණහන ලංකා වාසී ලෝක වාසී හැමෝම මෙතනට ඇවිල්ලා එකවරක් හෝ දන ගහලා වන්දනා මාන කරන්න ඕන මෙතන ප්‍රදක්ෂිනා කරමින් තමයි මේ කප්රුක් පනදවන්නේ. එක කප්රුකකට හරි කවුරුත් මෙතනට ඇවිල්ලා අත ගහන්න ඕන. මොකද කාරණේ කල්පරුක්ෂ පූජාව නිවන් දකින අතුරු සුගතියකින්න පුළුවන් පූජාවක්. හැමෝටම කරන්න බෑ. මෙතනට සෙනසුරාදට ආවා මත ගහන්න පුළුවන්. ඒ තරම් බලගත් පූජාවන් ඒවා අපි සිදු කරන්න ඕන. ඒවාට අතහිත යොමු කරන්නට ඕන සාදු සිතින් පින් ලබා ගන්නට ඕන තමාගේ සංසාර ගමන ආලෝකමත් වෙනවාමයි අඳුර ඉවත් වෙලා යනවා. ওই සතර පායද පත්වලා ඉන්නේ. manuss ලෝකේ දුගී දුප්පත් කමෙන් අවාසනාවන්ත ජීවිත වලින් පෙලෙන්නේ ඔය පින්නට දහමට විරුද්ධ වෙච්ච අය. පන්සිල් ආරක්ෂා කරේන සෝදුව, සුරාව, දුරාචාරය, ඉක්මවා වැඩ කළා. ඒ අයට සුගතිය නැහැ. අවාසනාවන්ත ජීවිතවලටයි පත්වුනේ. ඒ අනුව ඔබ අප හැමදෙනාම මහා වාසනාවන්තයෝ හැටියට පින්වත්නි සලක ගන්න ඕන. මහා වාසනාවන්තයෝ හැටියට සලකාගෙන පුළුවන් තරම් පිනට දාමට නැඹුරු වුණොත් ඔබ අප හැමෝටම පුළුවන් වාසනාවන්ත ජීවිත පෙළක් ගත කරලා මේ භයානක සංසාර දුකෙන් නිදහස් වෙලා සාන්ති ලක්ෂණ අමා මහ නිවන් සම්පත් අවබෝධ කරගන්න අන්න එහෙම කල්පනා කළ තමයි මේ පින දහම ගුණ කියන ඒවා වැඩි කරගන්න තියෙන වෙන ක්‍රමයක් නැහැ ඊළඟට තදදි මුත්තත හත්වෙනි කාරණේ නෝන වැඩෙන පින්කම් කරන්න ඕන ආන හත්වෙනි ඒතර නෝන වැඩෙන පින්කම් මොනවද පහන් පූජාවෙන් නුවණ හම්බ වෙනවා. ඊළඟට පින්වතුනි සියලුම පින්කම් වලින් නුවණ ලැබෙනවා. භාවනාවෙන් විශේෂයෙන් නුවණ හම්බ වෙනවා. ඒක තමයි වැදගත් කාරණේ නුවණ ලබා දෙන පින්කම් වැඩි කළොත් අපට මොනම දෙයකින්වත් සංසාරේ අඩුවක් පාඩුවක් කරදරයක් වන්නේම නැහැ. දැන් එතකොට අපි මල් ටික නෙලා ගන්නකොට සදහසිතින් මල් ටික නෙලාගෙන බුදුරජාණන් වහන්සේට පූජා කළොත් ඒක ඥාන සම්ප්‍රයුක්ත පින්කමක් වෙනවා. එහෙන් මෙහින් කඩාගෙන ඒක පූජා කළාට හරියන්නේ නැහැ. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේද කලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා උන්වහන්සේගේ ධාතු තන්පත් කරපු සෑයක් තිබිලා තියෙනවා. එක සදහවතෙක් මල් ටිකක් හෙව්ව හැම තැනම මල් එදා පූජාවලට ගෙන මල් නැහැ. හැම තැනම බැලුවා ගිහිල්ලා මල් නැහැ. මල් උයනකට ගියා බලන්න උයනේ පොහොට්ටු පිටින් කඩාගෙන ගිහිල්ලා. ඉතින් උයන් පල්ලක වෙන තියෙනවනම් බල්ලා කඩාගෙන එන්න කියලා. මල් තිබුණේ ගහක් යට තිබුණ මල් අටක් වැටිලා. මේක අහුලගෙන ආවා. අහුලගෙන ඇවිල්ලා උයන් පාලකතුමාට කිව්වා මේ මල්ලටක් බිම වැටිලා තියෙන මම ඒක ගෙනා මෙන්න මුදල් කිව්වා. බිම වැටිච්ච මල් වලට මුදල් මොකටද කියලා ගත්තේ නැහැ. එයාගේ කකුල් දෙක ළඟට කහවණු අටක් දාලා මල් අට අරගෙන ගිහිල්ලා සෝදලා ඒ සෑයට පූජා කළා. බලන්න මේ පින එතුමාට අදත් විපාක දීලා තියෙනවා. අදත් දෙව්ලොව. කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉඳලා ගෞතම බුද්ධ ශාසනයේ දක්වාම දෙව්ලොවම උපදිනවා දෙව්ලොවම උපදිනවා දවසන් සක්‍ර දේවේන්ද්‍රයාට මේ දිව්‍යාංගනාව හම්බ වුණා එතකොට අහන ඔබ මේ තරම් වාසනාවන්ත උනේ මේ හොඳ මාලිගාවක් විමානයක් ලැබෙන කොහෙන්ද කියන්නේ මේ තමයි මල් පූජා කිරීමේ ආනිසංසය සරියොත් මහරහතන් වහන්සේලාත් හම්බ වුණා මේ මුගලන් හාමුදුරන්ටත් මොන ගැහුණා උන්වහන්සේටත් කියලා තියෙන මල් පූජාවේ අනුහස කියලා. බලන්න එතකොට බුද්ධාන්තරයක් දෙව්ලොව ඉන්න තරම් මල් පූජාවේ ආනිසංස ලැබුණේ නුවණ යොදා කරපු පින්කමක්. හොඳට මතක තියාගන්න හැමදාම අපි gedara බුදුන් වදිනවා හොඳට නුවණ පාවිච්චි කරලා සද්ධාදී ගුණ දියුණු කරලා වන්දනා කළොත් නිවන් දකින්න තුරම සුගතියක ඉන්න පුළුවන්. අද පින්වත්නි අපායවල් පිරීලා පෙරේත ලෝකවල් පිරීලා හේතුව මරණයට පත්වන වෙලාවේ හිත හොඳ නැහැ කරව පව් ඔක්කොම මතක් වෙනවා. ඒ නිසා අද පටන් මා පස්පව් වලින් වැළකී පන්සිල් රකිමි කිව්වා නම් හොඳටම ඇති. මම ඊට පස්සේ පව් කරන්නේ අද ඉඳලා මම පින් කරනවා කියලා හිතුවා නම් එයාට රහත් වෙන්න පුළුවන්. අඟුලිමාල හාමුදුරුවෝ මිනිමරුවේ මොකද උනේ තුනරුවන් සරණ ගියා. අද පටන් මා පන්සිල් රකිමි. බලන්නකො කොහොමද වෙන්නේ? මොකුත් නැහැ. අපායට යන මග වැහුණා, දෙව්ලොවට යන සුගතියට නිවනට යන මග විවෘත වුණා. ඒක ඕන කෙනෙකුට පුළුවන්. අද පටන් මම පව් කරන්නේ නැහැ පන්සිල් රකින්නවා කිව්වනම් හොඳටම ඇති. අන්න ඒ වාටික දියුණු කරලා මෙලව ජීවිතයත් හොඳට හදාගෙන, පරලොව ජීවිත වෙලත් හොඳට ගත කරලා ඔබ අප හැමෝටම එකම සද්ධර්ම මණ්ඩලයකදී ආරි සත්‍ය අවබෝධයෙන් අමහා මහා නිවන් සම්පත් අවබෝධ කරගන්න ලැබේවා ලැබේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න ඕන. එහෙමනම් අද මේ බෞද්ධ හා නාලිකාව ඔස්සේ සමස්ත ලෝකයේද විසුරුවා හැරීම සඳහා තමයි ස්වර්ණමාලී චෛත්‍යරාජන් වහන්සේගේ මළුවේ ඉඳලා මේ දේශනාව ලෝකයාට විසුරුවා හරින්නේ. එහෙමනම් ජායල මාකේ විතං කහත පදිංචි උපමාලි ගුණසේකර ගාමිණී ගුණසේකර මල්කාන්ති සෙලින් ජනාදරි යන සහෝදර සහෝදරයන් තමයි මේ උතුම් පින්කමේ දායකත්වයේ ලබාගෙන කටයුතු කරන්නේ තවත් සත්පුරුෂ මණ්ඩලයක් එකතු පාදා කරවගෙන එහෙමනම් බණ ආරාධනා කළ වතාව සම්පූර්ණ කරලා වටිනා පින්කමක් මේ සිදු කරගන්නට වාසනා සම්පත්තේ සැලසුනේ ඒ මේ රැස්පත් කරගත්ත පිනත් තමන්ගේ ජීවිතේ පුරා රැස්පත් කරගත්තා වූ මේ කුසල සම්භාර ධර්මය වසර පහකට පෙර අභාව ප්‍රාප්ත වන බීකේ මේරි රිද්දුද්දීගෝ ආදරණීය මවුටත් වසර 44 කට පෙර අභාව ප්‍රාප්ත වන විලී ගුණසේකර ආදරණීය පියාණන්ටත් එවැගේම කරුණිනා බාලසූරි ආච්චි අම්මාටත් සලමන් රුද්‍රයකු මාමන්දියතත් එවගේම අයිවන් ගුණසේකර සොහයුරා දේවිත් ඥාති සොහයුරු ඇතුළු මිය පරලෝ යන්නට යෙදුන තම තමන්ගේ සකල ඥාති වර්ගයා මේ පින් ලබාගෙන දුකින් අත මිදේවා සැපේටපත් වේවා අකල් මරණයක් නොවේවා සකල සම්පත් ලැබේවා ආයු වරණ සැප බල ඥාන සම්පස්සිද්ධ වේවා දුකක් කරදරයක් නැතුව පාරමී ගුණ දියුණු කරලා ඉක්මන් භවයේ මව්පියන් ප්‍රධාන ඥාතීන්ට අමහා මහ නිවන් සම්පත් ලැබේවා කියලා කවුරු සාදු කියලා පින් අනුමෝදන් කරන්නට ඕන බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාත්‍රෝ බෝධිසත්ව ගුණෝ ප්‍රේත අතිපූජ්‍ය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ අතිපූජ්‍ය පානදුරේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ එවැගේම පත්කොටුවන චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලු මහා සංඝයා වහන්සේලාටත් ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ට දුටුගැමුණු මහරජතුමාට සද්ධාතිස්ස රජත් මහරජතුමාට විහාර මහාදේවී දේවිය ප්‍රධාන සිංහල රජදරුවන්ටද මියගිය අභීත රණවිරුවන්ටද මේ උත්මය වගේ නොයෙක් කරදර පීඩා වලින් පරලෝකීය අයටද මේ බණාන හැමෝගෙමත් පරලෝකීය ඥාතීන්ටද මේ උතුම් පින් අත් වේවා අනුමෝදන් වේවා මේ පින් ලබාගෙන දුකින් අත මිදේවා සැපයටපත් වේවා අමහා මහ නිවන් සුවත් වේවා කියලා කවුරු සාදුකාරයක් දීලා පින් දෙන්නට ඕන ශාසන ආරක්ෂක ලෝකපාලක සතරවරන් දෙවිවරු විෂ්ණු ගතරගම සුමන සමන් දිව්‍ය රාජවරු මෙද්බෝසතාණන් දුටුගැමුණු දිව්‍යරාජයා බුදුරජාණන් වහන්සේ මේ සෑය බාර දුන්න විශාල කියලා දිව්‍යරාජයෙකුට ඒ විශාල දිව්‍යරාජයාට ස්වර්ණමාලී දිව්‍යරාජයා දිව්‍යාංගනාව ප්‍රධාන සීලම දෙවියෝ මේ පින් ලබාගෙන හැමෝටම දෙව් රැකවරණය ලබා දෙත්වා දෙවියන්ටත් තමහ මහ නිවන් සම්පත් ලැබේවා කියලා කවුරුත් සාදුකාරයක් දීලා පින් දෙන්නට ඕන ඔබ පහදාවදා තමා සුජීවත් වෙන මව්පියන්ට වැඩිහිටියන් ගුරුවරුන්ට ඥාතීන්ද මේ පින්වත් වෙලා ඒ හැමෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිගාසිර ලබත්වා නිවන් සුව ලබත්වා කියලා සාදු කියලා පින් දෙන්න ඕන මේ අනුරාධපුර පුරවර වාසී ලංකා වාසී ලෝක වාසී අනන්ත ලෝකවාසී සියලු සත්වයෝ මේ පින් බලෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පින් ඇත්තෝ නිවනටපත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. රුවන්වැලි මහා සෑරදුන් විහාරාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේටත් දේශකයන් වහන්සේටත් බෞද්ධ නාලිකාවේ සභාපති බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටත් බෞද්ධයා කාර්ය මණ්ඩලයේ හැමෝටමත් මහා සංඝයා වහන්සේලාත් මේ වැඩම කළ ස්වාමින් වහන්සේලා දෙනමටත් නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් ලැබේවා සංසාර ගමන සුවපත් වේ තමහමහ නිවන් සුවත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඕන සම්මා සම්බුද්ධ ශාසන අවුරුදු 5000ක් කල්මේ ලංකා ධරණතරයේ පවතිනවා දිවරාජ මණ්ඩලයේ බ්‍රහ්මරාජ මණ්ඩලයේ රැකවරණය ලැබේ මේ ලංකා භූමිතලය වාසනාවන්ත භූමියක්ම රටක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නට ඕන. ලෝකයේ තුද්ගතව පවතින නොයෙක් විෂන කරදර පීඩා සියල්ලම සංසිඳලා ලෝකෙටම යහපතක් සැලසේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අවසාන වශයෙන් මේ රැස් කරගත් උතුම් පින් බලෙන් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජයශ්‍රී මහ බෝධෙන් වහන්සේගේ මේ රුවන්වැලි මහසෑය අනුභවයෙන් කේස ධාතුන් වහන්සලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේ සතර දළදා වහන්සේ සතර ශ්‍රී පාදස්ථාන අනුභවයෙන් බුද්ධගයාව බෝධින් වහන්සේ වජිරාසන අනුභවයෙන් ලුම්බිනිය බරණැස කුසිනාරාව ජේතවනාරාමය වේලුවනාරාමී අපි අටම ස්ථාන සලුස්ම ස්ථානවල අනුභවයෙන් තුන් ලෝකේ පුරා වැඩ ඉන්න බෝධින් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සෑරදුන් වහන්සේලා සියලු සරුවක්ඥ ධාතුන් වහන්සේලාගේ අනුභව බලයෙන් අෂ්ට ද්‍රෝණයක් සලොස් නෙලියක් සරුවක්ඥ ධාතුන් වහන්සේලාගේ අනුභවයෙන් අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනුභවයෙන් 96 කෝටියක් මහරහතන් වහන්සේලා මෙතනට වැඩම කළා ඒ උතුමන්ගේ අනුභවයෙන් තන්නං කර මේදං කර සරණං කර දීපං කර කොණ්ඩඤ්ඤ මංගල සමන රේවත සෝවි තනෝම දස්සේ පදුම නාරද පදුමොත්තර සුමේද සුජාත පිය දස්සේ අත්ත දස්සේ ධම්ම දස්සේ සින්ධත් තිස්සබුස්ස විපස්සී සිකී වෙස්සබෝ කකුසන්ද ඕනාගමන කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලා ගණන්ත බුදු ගුණ බලයෙන් බුද්ධඥාන බලයෙන් බුද්ධ තේජානුභාව බලයෙන් බුද්ධ ධානුභාව බලයෙන් උපමාලි ගුණසේකර ගාමිණී ගුණසේකර මල්කාන්ති ඇසෙලින් ජිනාදල යන සහෝදර සහෝදරයන්ටත් ඒ පවුල්වල හැමදෙනාටම දුවා දරුවන්ටත් මේ ධර්ම ශ්‍රවණලාභී මේ හැමදෙනාමත් හැම කල්හිම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයු වරණ සැප බල ඥාන දියුණු තියුණු වේවා කරදර කම්කටොළු බාධක අපර නවග්‍රහ දෝෂ දුර වේවා කර්ම විපාක මාර්ග බාධක දුර වේවා දාන සීල භාවනා පින්කම් දියුණු වේවා පින්වන්ත ගුණවන්ත නැනවන්ත ජීවිතයක් ගත කරගන්න වාසනාව ලැබේවා රැකී ආරක්ෂාවෝ සඵල වේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු තියුණු වේවා මරණයේදීත් මේ පින්කම සිහිපත් වේවා මෙතෙන් පටන් නිවන් දකින අතුරු සතර පා දුකක් සාපිපාසාදී දුකක් කිසි කලකවන් නොම වේවා වාසනාවන්ත මහීසාක ජීවිතයක් ලබාගෙන බුද්ධ ශාසනය රැකගෙන හැමෝටම මේ පින්කම අමහා මහා නිවන් සම්පත් පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට පින් දෙමු. ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ එත්තාවතාචං අම්හෙහි සම්බතන් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධා එත්තාවතාච අම්හෙහි සම්බතන් පුඤ්ඤ සම්පදං සබ්බේ භෝතා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධා එත්තාවතාච අම්හෙහි සම්බතන් පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මන් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන් හෝතු සම්බදුක්කහා පමංචතු සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තියේ සග්ග සම්පත්ති මේවච අතෝ නිම්බාන සම්පත්තේ එමිනාතේ සමිඤ්ජතු සාදු සාදු සාදු